ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිල්ස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවචසේ පවත්වන සජීවී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මණ්ඩපයේට ඉතින් අද දවසේදී සෑම බ්‍රාස්පන්දා දිනකදීම මෙන් අප කෙරේ වූ ඉතාමත් අනුකම්පාවෙන් නවසීලන්තයේ වැඩ වාසය කරන මන්තේ ජිනාංකාර මේ අවස්ථාවේදී සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් මේ සම්බන්ධ වෙච්ච සිටින සංඛ්‍යාව ඉතාමත් සුළු පිරිසක්. එසේ නමුත් ගුවන්විදුලියටත් මම සම්බන්ධ කරලා තියෙන සජීවීව මේ ආස්තජ ස්වාමීන් වහන්සේ තවත් පිරිසක් සමත් වෙනවා. ඊට වඩා බොහෝ පිරිසක් මේ පටිගත කරන ලද දේශනාවන් ශ්‍රවණය කරනවා. එසේ නමුත් මම සිල් දලාගම සමාජ සිටනවා පසුගිය කාලේ පසු පටිගත කර දේශනාවල් ඔන්ලයින් දෙමින් පොඩ්ඩක් අතපස් වුණා මට විචි ප්‍රශ්න වගේ නිසා නමුත් ඒ කාරණෙන් මම පිළිදී නැවත සටහන් අතර කියන පුළුවන් ඒක විශ්වාස කරනවා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් සම්ධර්ම ශ්‍රවණදන සියලු දෙනා වෙනුවෙන්ම අපගේ කල්යාණ මිත්‍ර දිනාංකාර සයන් වහන්සේට මම පාද නමද নমස්කාර කර සිටමින් ආරාධනා කර සිටිනවා සයන් වහන්සේ අද දවසේදී අපට තථාගත ධර්මයෙන් බිඳක් පාදා දෙන්න අපි හම්තුනේ තිරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්බෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සරුවච්ච ධර්මරාජානන් වහන්සේට සත්වයන් කෙරෙහි අසීමිත කරුණාවක් දයාවක් පළමු කොටම උපදවාගෙන සංසාරේ නොයෙක් ගැහැට සන්තුසින් මගහරිමින් වෙද දරා ගනිමින් සත්‍ය කරුණාව මත පාරමී ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම පූර්ණේ කොට තමන් වහන්සේ බුදකලාම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස පැඩීඳගෙන සියලුම ධර්මයන් පසක් කරමින් සියලුම ධර්මයන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගනිමින් ලෝතුරා බුදුබවට පත් වුණා ਸਰවචිතා ඥාණයට පත් වුණා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මහා කරුණාවෙන් ධර්ම දේශනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරවන්නට උත්සාහ දරූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වන්ද නමස්කාර ප්‍රමාදේ නමස්කාර වේවා ඒ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ సంతානෙන් දැකවදාත් උන්වහන්සේට පිළිතුණා වූ ලෝකියාට පිළිතුණා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම සිරසින් වන්ද නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට පැමිණියා වූ ආර්ය ගුණයේ පිළිපියා වූ ස්වාඛාතාදී ගුණ ගුණ යංගේ යුක්ත වූ ධර්මයේ අනුගමනය කොට ආහුණේය භාවයට ආහුණේය භාවයට පත් වුණා වූ අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරය වේවා උතුම් වූ බුද්ධ රත්නය ආනුභාව බලෙන් ධම්ම රත්නය ආනුභාව බලෙන් සංඝ රත්නය ආනුභාව බලෙන් තුනුරුවන්ගෙන හිතන හිතීම නිසා වැඳීම නිසා පහළවන්නා වූ අනන්ත ප්‍රමාණ ගුණ ඇති කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් ඒ වගේම මේ පින්වතුන් මේ මොහොත දක්වා වඩා දියුණු කරගත්තා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අදත් මේ ඉදිරිපත් වෙලා තිබෙනා වූ කාලය තුළ ඔබ කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කොටාසය ඊටමත් මොහොතින් තේරුම් ගන්නට ලැබේවා වැටහේවා අවබෝධ වේවා ඒ සඳහා කිසියම් බාධකයක් අපහසුයක් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් ඇති නොවේවා මේ ධර්ම කරුණ ටික තේරුම් අරගෙන හැම දිනාටම ප්‍රතිපදාවක් හැටි මේ ධර්ම මාර්ගයේ ගමන් කොට අමාමහ නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රීන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අද මම මේ පින්වතුන්ට අපි මේ ඉස්සර වෙලා කියලා දීප ධර්ම කාරණයක විස්තරාර්ථක කොටාසයක් මතක් කරන්ට සූදානම් වෙනවා. අපි දැන් මේ ප්‍රත්‍ය ධර්ම 24 පිළිබඳව කතා කිරීමේදී විවේචි පිළිබඳව වීති හැසිරෙන ස්වභාවය තමයි <clears throat> දිගට කියමින් යන්නේ. තුන්වෙනි තුන්වෙනි පත්‍ය ධර්ම විභාගය තමයි මේ අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. අපි ඉගෙන ගත්ත අධිපති ප්‍රත්‍ය කියන ප්‍රත්‍යක්. මේ පින්තුම් මේ ඒක ඒ කතාව ඒ දේශනාව මීට කලින් අහලා තියෙන්න පුළුවන්. ඒ දේශනාව අද කෙනෙකුට අලුත් වෙන්නත් පුළුවන්. අහපු එකක් වෙන්නත් පුළුවන්. කියවපු එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් අපි මේ වෙලාවට මේ මේ වචනයයි මේ ප්‍රත්‍යයයි ඒක තියෙන බෙදීමයි පිළිබඳව හිතාගෙන තේරුම් අරගෙන වීති පිළිබඳව කතා කරන්නට යමු. මේ මේ ලෝකයේ වස්තු වශයෙන් ගත්තම මේ ලෝකය අපි හිතමු බාහිර ලෝකය කියලා උදාහරණයක් හැටියට මේ බාහිර ලෝකයේ තිබෙනා වස්තුව වල ගස් කොළන් ඒ වගේම කඳු ව්‍යායවල් පර්වත ගංගාවල් මේ සෑම දෙයකම තිබෙනවා ප්‍රධානත්වයේ සලකන්නා ප්‍රධානත්වයේ හැටියට කියවෙන යම් යම් දේවල්. දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම ඒ ලංකාවේ තිබෙන ගංගාවල් වල තිබෙනවා ප්‍රධාන ගංගාවල්. ප්‍රධාන ගංගාවල් තිබෙනවා. කඳු ගත්තම ප්‍රධාන කඳු තියෙනවා. ඕස්ට්‍රේලියාවෙත් තිබෙනවා, නව ශ්‍රීලන්තෙත් තිබෙනවා. එතකොට මේ ඔය වගේ මේ ප්‍රධාන ප්‍රධාන ඒවා තියෙනවා. ඒ වගේම යම්කිසි ශක්තියක් වැඩියෙන් තිබෙන්නා වූ දේවල් තිබෙනවා. ඒ වගේම මේ යම්කිසි නාම ධර්මයක් හෝ වේවා රූප ධර්ම සමූහයක් හෝ නාම ධර්ම සමූහයක් හෝ වේවා අපි අරගෙන සලකනකොට ඒ ධර්මවල තිබෙනවා වැඩි බලයක් ඒ වගේම වැඩි ශක්තියක් වැඩි හයියක් තිබෙන්නා වූ දේවල් තිබෙනවා ඒ වගේ ඒ වැඩි බලයක් තිබෙන දේවල් වල වැඩි ශක්තියක් වැඩි හයියක් තිබෙනා වූ දේවල් එහෙම කියන්නේ ඒ වගේ තිබෙන බලය නිසා ඒ වගේ තිබෙන ශක්තිය හැකියාව නිසා පුළුවන්කම තිබෙනවා ඒවට අනිත් ධර්ම ටික තමාට නතු කරගෙන තමාට අවනත කරගෙන තමාට යටත් කරගෙන තමා එතන ඉස්මතු වෙලා ඒ වගේම බලවත් වෙලා ක්‍රියාත්මක වෙන්නේ ආන්න එහෙම අනිත් අයගේ සැලකිල්ල අනිත් ධර්මවල තිබෙන්නා වූ ගරු කිරීම ලබාගෙන පවතිනා වූ තිබෙන්නා වූ ධර්ම වලට තිබෙනවා කියනවා අධිපති ධර්ම කියලා. සමූහයක අධිපති තමන් එක ධර්මයක් අධිපති වෙන්නේ නැහැ එක ධර්මයකට. ඒ කියන්නේ අධිපතිකමක් දරන්නට නම් ධර්ම සමූහයක් එකට වැඩියෙන් තියෙන්න ඕනේ. දෙකට වැඩියෙන් තියෙන්න ඕනේ. සමූහයක් වෙන්න ඕනේ. එතකොට ඒ සමූහයක තමයි යම්කිසි දෙයක් යම්කිසි කෙනෙක් ප්‍රධානත්වයක් අධිපතිත්වයක් දරන්නේ. ඉතින් ඔය වගේ මේ යම්කිසි තැනක ධර්මයක් ප්‍රධාන නම් එතකොට ඒ ප්‍රධාන කම නිසා අනිත් ඒවා එකට අනුකූලව ඒකට අනුයාත වෙලා යම් කීකරු භාවයෙන් ක්‍රියාත්මක කරවෙන්න සිද්ධ වෙනවා. එතකොට මේකේ ධර්මතා දෙකක් තිබෙනවා. එකක් තමයි බලවත් වූ අධිපති ධර්මය, අනිත් එක තමයි අධිපති ධර්මයට යටත් වෙන්නා වූ දුබල වන්නා වූ ඒ වාගේම ක්‍රියා කරන්නා වූ ධර්මයේ කියන එක. ධර්මතා දෙකක් තිබෙනවා. එකක් තමයි අනුයාතව ආයක ධර්ම සමූහයක් අනුයාත කරගන්නවා කරගැනීමේ හැකියාව තියෙන ධර්මයේ අනිත් එක තමයි අනුයාත වෙලා ක්‍රියාත්මක වන ධර්මය. ඉතින් මේ අධිපති ධර්ම අධිපති ධර්ම මේක තිබෙනවා එක ධර්මයක් අධිපති වෙනකොට ඒක තමයි අධිපති වෙන්නේ අධිපති ධර්මය ඇයි ඒක ඒ ධර්මය අධිපති භාවයට පත් වෙන්නේ හයිය භාවයට පත් වෙන්නේ එහෙම හැකියාවක් ඒ කියස්සේ තිබෙන නිසා එහෙම ධර්ම ස්වභාවයක් නැත්නම් ඒකට එහෙම අධිපති භාවයක් තරන්ට ඒ අධිපති වෙන්නේ නැහැ එතකොට අනිත් ධර්ම අස් බැලුවෙන් පස්සේ අනිත් ධර්මවල අනිත් ධර්ම මේ අධිපති ශක්තිය තිබෙන ධර්මයට අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඕන වෙන්නේ ඒවාට ඒ හැකියාව නැහැ. ඒවා මේකට ක්‍රියාත්මක අනුකූල වෙන්න ඕනේ. ඒක නිසා තියෙනවා ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍ය උප්පන්න ධර්ම කියලා දෙවිදියක් ධාතු කොටස් දෙකක්. මෙතන කතා කරන්නේ අපි ආධිපති ධර්මය, ආධිපති ප්‍රත්‍ය ශක්තිය තියෙන ධර්මය. මේ අධිපති ධර්මතා ධර්මය මතක ඇති අපි මේක කලින් ආකාර දෙයකට කතා කළා. දෙවිදියකට කතා කරා. ඒ දෙවිදිය තමයි ඒ ධර්මය මේ එකක් ආරම්මණයක් වශයෙන් ඉදිරිපත් වෙලා අධිපති වෙනවා. බලවත් වෙනවා. ආරම්මණයක් හැටියට අධිපතියා වෙනවා. සමහර වෙලාවට එකට උපදින්නා වූ පිරිසක අධිපතියා වෙනවා එකට කියනවා සහජාත වශයෙන් අධිපතියා වෙනවා කියලා. ආරම්මණයක් හැටියට අධිපති වෙනවා සහජාත හැටියට අධිපති වෙනවා. අපේ පින්වතුන් මතක ඇති. ආරම්භණයක් හැටියට අධිපති වෙනවා කියලා කියන්නේ දැන් බලන්න. අපේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට අරමුණු වෙනවනේ. හිතටත් අරමුණු වෙනවනේ. එතකොට ඒ අරමුණු එනකොට මේ ඔය අරමුණු සමහර ඒවා තියෙන නිකන් නිකන් ඉන්නේ ඔක්කොම අරමුණු නෙවෙයි. සමහර අරමුණු තිබෙනවා ඒ අරමුණු වල මේ හයිය නිසා ඒ අරමුණු වල තිබෙන බලවත්භාවය නිසා ඒ අරමුණු වල තිබෙනා වූ මහා බලය ශක්තිය අධිපති බව නිසා ඇහැ අහකට හරවන්න බෑ හිතෙන්නේ කන අහකට ගන්න බෑ ආරම්මණය හරි සැරයි බරයි අධිපති ඒ වගේම නාසයේ දිව ශරීරය අහකට ගන්න බෑ හිත නවත්තන්න බෑ හිත ඒකෙම රැඳිලා ඉන්නවා හේතුව ඒ අරමුණේ තිබෙනවා මහා බලවත් බවක්, මහා ගැම්ම බවක්, මහා හයිය බවක් වෙනවා. ඔය සමහර අයගේ හිතවලට එක එක දේවල් ආවම හොඳ වශයෙන් හෝ නරක වශයෙන් ආවම ඇති වුණාම ඒවා අමතක කරන්න බැරි වෙන්නේ. ඒ ඔය ආරම්මන වශයෙන් එන එක අධිපති බව, හයිය බව ගොඩාක් තිබෙන නිසා. අධිපති බව තිබෙන නිසා, හයිය බව තිබෙන නිසා. ඒක නිසා ඒවට කියනවා ආරම්මන හැටියට අධිපති වෙනවා ආරම්මන අධිපති කියලා. අනිත් එක තමයි මේ දැන් දැන් හිතේ ඇති වෙනවනේ සිතුවිලි චෛතසික ධර්ම. එතකොට චිත්ත චෛතසික ධර්ම වලට ඒවා ක්‍රියාත්මක වෙන්න තමයි අර බාහිර හරි අත්‍යවතාරි අරමුණක් බලවත් වෙන්නේ. එතකොට මේ චිත්ත චෛතසික ධර්මයෝ ඔක්කොම වැඩ කරන්නේ අර පැත්තට හැරිලා බර වෙලා. ආරම්මනේ ඒ තරම් බරයි. අරමුණ අධිපති. හැබැයි තව එකක් තිබෙනවා මේ ඔය චිත්ත චෛතසික ධර්ම වල ASCII තිබෙනවා මේ ධර්මතාව කීපයක් ඒකට කියනවා සහජාත ධර්ම කියලා. ඒවත් අධිපති හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒවට කියනවා සහජාත සහජාත අධිපති ධර්මයකට උපදිනා අධිපති ධර්ම කියලා. ඔය වගේ ධර්මතා දෙකක් තියෙනවා. ඉතින් අපි මේ මේ අද කතා කරන්නේ ඔය ධර්ම ආරම්මන වශයෙන් හෝ අධිපති වශයෙන් ඇවිල්ලා ඒ අධි ඒ එන දේවල් ඒ කියන්නේ ධර්ම ස්වභාවයන් අධිපති භාවයට පත් වෙන ස්ථානවල අධිපති භාවයට පත්වන ස්ථානවල මේ වීතිය වීති එහෙම නැත්නම් චිත්ත වීති වැඩ කරන විදිය පිළිබඳව ධර්ම හැඳින්වීමක් අද කෙරෙනවා මේ මේ පඨාණේ විස්තර කරන තැන මෙන්න මේව වාක්‍යයක් ගැලපෙලා යනවා ඒ තමයි මේ වාක්‍යයක් තිබෙනවා ඒක වීතිය කියන්නේ මෙහෙමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චයේන පච්චයෝ කියලා කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයකට අධිපති පච්චයේන පච්චයෝ මේ අධිපති ස්වභාවයෙන් ලොක්කෙක් වශයෙන් අධිපති ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. දෙකක් වෙනවා. ආකාර දෙකක්. ආරම්මන අධිපති භාවයෙන් උත්පත්ති වෙනවා. සහජාත භාවයෙන් උත්පත්ති වෙනවා. ඔන්න ඔය පළවෙනි වීති ඔකට කියනවා වීතිය කියලා. එතකොට මේ මේකේ අපි බලමු මේ ඔක වෙන්නේ කොහොමද කියලා. ඉස්සරලා බලමු ආරම්භණයක් හැටියට මේක වෙන තාලේ. දානං දත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කත්තා. අපි නිතර සිදු කරන අපිව පුංචි කාලේ ඉඳලාම හුරු කරලා තිබෙන ඒ වගේම විශේෂිත කටයුතු තුනක් මෙතන ඉදිරිපත් වෙනවා. දානං දත්වා. දානි දෙනවනේ. මලක් පහනක් පූජා කිරීම, සුවඳ දූපයක් පූජා කිරීම ඒවත් දාන තමයි. ආහාර පාන දීම, වස්ත්‍ර ආදී දීම දාන තමයි. දානයක් දීලා හරි. සීලයක් සමාදන් වෙලා පංච සීල, අට සීල, දස සීල ආදී වශයෙන්. එහෙම නැත්නම් උපෝසත කර්මයක් කරන උපෝසත කර්මය කියලා කියන්නේ පොය දවසට සීල අධිෂ්ඨානයක් කරලා සමාදන් වෙලා ඒ සීල අධිෂ්ඨානේ කරලා පොහොය දවසේ ගත කරනවා. දැන් මේ දානයක් හෝ සීලයක් හෝ පූසත කර්මයක් හෝ සිද්ධ කරලා ඒක හැබැයි හොඳට හයියට ගැම්මට මේ හොඳ හිටින් කරපයක් වෙන්න ඕන. සංගරුම් කත්වා පච්ච වික්කති. දානේ තිහිලා ඉවරුණාට පස්සේ සීලේ සමාදන් වෙලා ඉවරුණාට පස්සේ උපෝසත කර්මයක් ඒ වගේම පොහොය සීල සමාදන් කරලා ඒක ඉවරුණාට පස්සේ තමන් කරපු දේ හොඳට ගරු හොඳට මේ වටිනාකමක් අගයක් දීලා හොඳට හිතනවා මෙනෙහි කරනවා හොඳට මෙනෙහි කරනවා වන්දනා ගමනක් ගිහිල්ලා හරි භාවනාවට ගිහිල්ලා ඒකත් හිතන්න. මේවා කරපු දේ හොඳට හිතනවා. මෙනෙහි කරන එකට කියනවා ප්‍රතිවේක්ෂා කරනවා. කරපු දේ, වැදපු දේ, වැදපු විදිය, දීපු දේ, දීපු විදිය හොඳට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන වෙලාවේදී මෙනෙහි කරන කුසල් සිත් ටික ඇති වෙන්නේ පහළ වෙන්නේ පස්සේ. ඒ මෙනෙහි කරන්නා වූ ප්‍රතිවේක්ෂා කරන්නා වූ කුසල ඒ කියන්නේ සිත්වලට අරමුණු වන දේ සිද්ධ වෙලා තිබෙන්නේ ඊට කලින් අතීතයි. දානේ දීම, සීලකේම, පෝස්ත කර්මී මේ වගේ දේවල්. දැන් බලන්න අරමුණක් තිබෙනවනේ. අරමුණක් තිබෙනවා අතීත උනත් ගරු සම්භාවනීය, පූජනීය ශක්තියක් තිබෙන අරමුණක් තිබෙනවා. ඒ අරමුණ පැත්තට හැරිච්ච ඒ අරමුණ පැත්තට යොමු වෙච්ච චිත්ත චෛතසික පීලිය පීලියක් සිත් ටිකක් මේ වෙලාවේදී මෙනෙහි කිරීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතනදී අර පරණ ඒ දානේ දීලා සිල් රැකලා උපෝසත කර්මී කරලා ඒ ඒ තියෙන ඒ අරමුණේ තිබෙනවා මහා බලයක් මහා අධිපති ශක්තියක් තිබෙනවා මේ පස්සේ පස්සේ පහළ වෙන සිතුවිලි ටික ඒ අරමුණ පැත්තට හරවාගෙන නම්වාගෙන ඒ වාගේම යොමු කරවාගෙන ඒ හිත්වලට නිකන් ආරම්මන අධිපති භාවයෙන් ලොක්ෙක් වගේ මේ හිතට වෙන මොකක්වත් හිතන්ට නොදී ඒක ගැනම හිතවන්න පුළුවන් වගේ ගතියක් ඒ මේ ඒ අර පරණ කරපු දේවල් තිබෙනවා ආන්න ඒකට කියනවා ආරම්මණයක් හැටියට ආරම්මන ප්‍රතිශක්තිය ඇවිල්ලා කුසල ධර්මයන්ට මේ ආරම්මන අධිපතිභාවයෙන් ප්‍රති වෙනවා කියලා. දැන් මෙතන මේ පච්ච වෙක්කති කියලා දෙනද කියන තැන ඒව හොඳ සිත් දැන් සිත් වර්ග තිබෙනවානේ තිබෙනවා හොඳ සිත් තිබෙනවා කුසල් සිත් නරක සිත් වෙනවා අකුසල් සිත්. විපාක සිතුත් තිබෙනවා. දැන් මේ දැන් මෙතන පහළ වෙන්නේ හොඳ දෙයක් අරමුණු කරගෙන හොඳ දෙයක් හිත හිතා හොඳ පැත්තකට හැරිච්ච හොඳ පිළිසිතු ප්‍රතිවීක්ෂණ කුසල්සිත. මේවා කුසල කුසල ධර්මයක්. එතකොට අර ඉස්සල්ලා කරපු පින්කම් ටික කුසල ධර්මයක් ඒ කුසල ආරම්මණය මේ කුසල ධර්මයන්ට මේ වෙලාවේ හිත්වලට චෛසිකයන්ට ආරම්මන ප්‍රත්‍ය ආරම්මන අධිපති ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ඔය පැහැදිලි වෙන්නේ. බොහොම ධර්ම ස්වභාවයක් තිබෙනවා. එතකොට මේ තවත් එකක් තිබෙනවා. ඔය කුසල් කරාට සමහර වෙලාවට මේ මිනිස්සුන්ට ඔය යන්යන් දේවල් කරාට ඒව පස්සේ ඒ තරම් මතක හිටින්නේ සාමාන්‍යයෙන් ඔය ඔය සිද්ධ කරන දම්පෙන් පින්කම් තියෙනවනේ. ඕවා ඒ තරම්ම මතක හිටින්නේ නිකන් සහභාගීත්වයක් විතරයි සමහර වෙලාවට. හැබැයි මතක හිටින්නේ නැත්තේ හේතුවක් තිබෙනවා. ඒවා ඒ තරම් ඕනෑකමකින් ගරු කිරීමකින් හැඟීමකින් හිතට බලය දාලා හිතින් ශක්තියකට දාලා කර්මය කර්මඵලය අධාන විශ්වාස කරන හැඟීමකින් කරලා නැහැ ඒවා. ඒ වගේම ඒ බුද්ධ ශාසනයට ගරුකම් දීලා කරලා නැහැ. ඒක නිසා ගොඩක් අයට ඒවා ඉතින්නේ නැහැ. නමුත් යම්කිසි වෙලාවක කෙනෙක් පිරිසක් එක්ක හෝ දෙතුන් දෙනෙක් හෝ තනි යම් කිසි දෙයක් ඉතාමත්ම උසස් හැඟීමකින් සිද්ධ කරොත් ඒක හරියට නිකම් මේ ගලේ කොටපු සටහනටත් වඩා හයියට මේක හිතේ හොඳට කැවෙනවා එතකොට ඒ වගේ එකක් තමයි පස්සේ මේ හිතන්ට පුළුවන් වෙන විදිහට අධිපති ප්‍රත්‍යභාවයෙන් එන්නේ. හොඳ දෙයක් කරාම හොඳ දෙයක් කරාම ඒ කුසලය මෙනෙහි කරනකොට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේ සිද්ධිය වෙන්නේ පස්සේ. අර සිද්ධිය වෙලා තියෙන ඉස්සර වෙලා. දැන් මේ හිතේ යම් කිසි භවංග පීලියක් යනවා. ඒ භවංග පීලියක මැදෑවකට තමයි මේක ඔය මතකයට කියලා ටක් ගාලා කඩාගෙන ඉන්නේ. එතකොට වෙන්නේ භවංගය කැඩිලා භවංග උපච්ඡේදේ වෙලා භවංග චලනයේ වෙලා භවංග උපච්ඡේදේ වෙලා ඊට පස්සේ භවංග උපච්ඡේදයට පස්සේ මේ මනෝද්වාරාවචනයක් යනවා මනෝද්වාරාවචනයක් ඇති වුණාට පස්සේ ඔය මහා කාමාවචර කුසල් සිත් වලින් එකක්. ඒ වෙලාවට ජවනයක් හැටියට වාර 7ක් විතර යනවා. ඔය වාර 7ක් විතර ගිහිල්ලා නැවත ඒක භවංග වෙනවා. දැන් බලන්න භවංග චලන, භවංග උපච්ඡේද, ඊට පස්සේ මනෝද්වාරාවජන ඊට පස්සේ ජවන් හතක් යනවා. ඊට පස්සේ ඒක නැවත පවංග හිතපත් වෙනවා චිත්ත වීති ඉවරයි. හැබැයි එක චිත්ත වීතියකින් ම අර පරණ කරපු දෙයක් එකක්වත් මතක් කරන්න බෑ. මේ වගේ සිත් වේලි. මේ වගේ සිත් වේලි. ගොඩ එන්ටෝනේ. ගොඩ එන්ටෝනේ එකක් යනවා නවතිනවා ආයෙකක් යනවා නවතිනවා ආයෙකක් යනවා නැතිනම් මේ හැම සිත් හැම චිත්ත වීතියකටම සිත් පෙළකටම ඒවා මනෝද්වාරික චිත්ත වීති. ඒකට අරමුණු වෙන්නේ පෙනෙන්නේ අන්නර ඉස්සර වෙලා කරපු හොඳ දේ. එතකොට මෙතන තමයි මේ චිත්ත වීති කියන්නේ. මේවට කියනවා ප්‍රතිවේක්සා ප්‍රතිවේක්ෂණ චිත්ත වීති කියලා. මේවා හොඳ චිත්ත වීති. හොඳ කුසල්. එතකොට ඒ කුසල් චිත්ත වේදී චිත්ත වේදී වලට හරියට බලවත් වෙන්නේ අධිපති වෙන්නේ අර ඉස්සෙල්ලා කරපු දේ. ඔන්න එක විදියක්. අපේ පින්වතුන්ට මේක හොඳට මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ හරි දීසි මේ පින්කමක් කරාන් පස්සේ ඒ වගේම භාවනාවක් හෝ වේවා ඒක කරාට පස්සේ ඒ දේ ගැන හිතේ නැවත නැවත නැවත නැවත හිතේ තා මේ කුසාසිත දේවි යනතාවේ Tamanට මෙනෙහි කරගන්න පුළුවන්. තව එකක් තිබෙනවා. ඒ තමයි පුබ්බේ සුචින්නානි ගරුම්කත්වා පච්ච වෙක්කති. Taman දැන් මේ ඉන්න මොහොතට කලින් මොන මොහොතට කලින් සිද්ධ කරලා තිබෙනා වූ හොඳ දේවල් තිබෙනවා. ඔය අපි මේ ඉස්සෙල්ලා කිව්වාගේ කරන වන්දනා ගමන වැඩිහිටියෙකුට සැලකීමක් කෙනෙකුට අසරණියෙකුට බීත වීමක් ව හොඳ හිතින් තමයි කරන්නේ. එහෙම කරලා උබ්බේසු චින්නානිති පළමුවෙන් කරපු හොඳ දේවල් ඒවා නැවත පස්සේ කරු කරනවා. ගරු කරලා හිතනවා. මෙනෙහි කරනවා. එතකොට සිද්ධ වෙන්නේ තරක්මයි. ඒක සිද්ධ වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආධිපති පච්චේන පච්චයෝ. ඕකයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ තව එකක් මේ පින්තුම් මේක තේරුම් ගන්න ඕන ආරම්මන මේමයි ආරම්මන ප්‍රත්‍යයයි ආරම්මන අධිපති ප්‍රත්‍යය කියලා කියන්නේ දෙකක් නේ. දැන් මේ කියන්නේ අධිපති ප්‍රත්‍යය. ආරම්මන අධිපති ස්වභාවයේ තිබෙනවා. දැන් මේ මේ වෙලාවේ පහළ වෙන්නා වූ සිතුවිලි සිත් පෙරලිය කුසලයි හැබෑවයි. මේ කුසල් ටික ප්‍රත්‍ය උප්පන්නයි. මේවාට නිකම්ම පහළ වෙන්න බෑ. මේවා පහළ වෙන්නේ අර ඉස්සර වෙලා කරපු එකක් පැත්තට හැරිලයි. ඒ ඒ වගේ තිබෙනවා ඉස්සර වෙලා කරලා තිබෙන ඒ පින්කම් වල තිබෙනවා මේ මේ වෙලාවේ තිබෙන හිතිවිලි ටික ඒ පැත්තට නම්මව ගැනීම බලය. පුබ්බේ සුචින්නානි ගරුංකත්තා පච්චවේකති. පෙර කරා වූ හොඳ දේවල් කරු කරලා උසස් කරලා උසස් තත්ත්වයේ ඒ වගේම මහත්ත්වයේ දාලා ඒවා සලකනවා හිතනවා මෙනෙහි කරනවා එතකොට සිද්ධ වෙන්නේ මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම් ආර අධිපතිපච්චේන පච්චයෝ කියන එක අධිපති භාවයෙන් ක්‍රියාත්මක වෙනවා සහ වැඩ කරනවා දැන් මේ විදිහට ගත්තම සුචින්න කර්ම කියලා කියන්නේ හොඳ දේවල් ඊළඟට ඕන දෙයක් දාන්න දාන සීල භාවනා වන්දනා මෞපිය උපස්ථාන සංඝ උපස්ථාන වතපිළිවෙත ඊළඟට ඔය කරන සමාජ සමාජයේ කරන දේවල් සමහරලාට ළමයින්ට ලපේ මේ පොඩි ළමයින් ලපේටින්ට උදව් උපකාර කරන දේවල් ඔය ඔය වගේ ගොඩාක් දේවල් මේකට දාන්න පුළුවන් මොනවා හෝ වේවා හිත යොදලා හොඳ කර්මයක් හොඳ ක්‍රියාවක් හැටියට කරපු දේ Tamanට මේ විදිහට අර අධිපති ප්‍රත්‍යයෙන් ඉදිරිපත් වෙනවා ප්‍රතිවීක්ෂණය කරන්න පුළුවන් මේ ටික මෙතෙන්ට එනකොට ඔය මේ මහා කුසාසිත වලට තමයි මේ බලපාන්නේ තව එකක් තිබෙනවා ඒ ඒ කාරණේ මෙහෙමයි ඥානා වුට්ඨහිත්වා ඥානං කරුංකත්වා පච්චවෙක්කති දැන් ඥානා වුට්ඨහිත්වා කියන්නේ ධානය නැගිටලා ධානයක් නැගිට ධානය නැගිටින්න නම් ධාන තියෙන්න එපායි ධාන තියෙන්න ඕනේ දැන් ඔන්න මහන්සියෙන් මහන්සියෙන් බුදු ගුණ හරියේ මෛත්‍රී හරියේ හොඳට වඩපු ඒ භාවනාවක චිත්ත ඒකාග්‍රතාවය හරියට තියෙනවද? චිත්ත සමාධිය, හිතේ බැබලීම, හිතේ ආලෝකමත් ගතිය, හිතේ ඕදිසෝ ගතිය, හිතේ පැතිරිච්ච ගතිය, හිතේ ලොකු බව, ඒ ආරම්භනේ ලොකු බව හොඳට ලොකුවට පැහැදිලිව, සාන්තව, පිරිසිදුව ඒ සමාධි ආරම්භනේ හොඳට ඉදිරිපත් වෙනවනේ. දැන් ඒ විදිහට ධානයකට බැසගෙන ධානයකට නැමීගෙන ධානයක් හිතින් ස්පර්ශ කරගෙන ධාන සැපයෙන් ධාන සන්තෝෂයෙන් ධානයේ විඳ විඳ හිටපු හිත ඊට පස්සේ එළියට ඒකට කියනවා ධානයෙන් නැගිට්ටා ධානා වුට්ඨීත්වා හැබැයි ඒ ධානය ගරු කරගෙන හිටියත් දැන් මේ නැගිට්ටත් ඒ ධානයෙන් ආප් එළියට ආපු හිතට අර පහුවෙලා අතීතයට ගියා වූ ධානයේ වටිනාකමක් තියෙනවා වටිනාකමක් තියෙනවා පස්සේ දැන් මේ ධානය ගැන හිතනවා මෙනෙහි කරනවා අර කෙලිබෙච්ච බබලින ගතිය සාන්ත ගතිය, ආලෝකමත් ගතිය, විස්තර වෙලා තිබිච්ච ගතිය ඔක්කොම මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එහෙම මෙනෙහි කරනකොට මෙතන තිබෙන දැන් මෙතන ධාන සිතුවිලි නෙවෙයි තියෙන්නේ. මේ දැන් තියෙන ධාන සිතුවිලි නෙවෙයි. දැන් තියෙන්නේ හොඳ කාමාවචර හොඳ පිරිසිදු සිතුවිලි. සිත් මේ සිත් ටික පහළ වෙන්නේ අර ධානයේ ධානයේ පැත්තට හැරිලා. කලින් පහළ වෙලා අතීතයට ගැලවිලා ගිය අතීතයේ පැත්තට ගිය ඒ ටික ගැන තමයි හිතන්නේ. ඒ ආරම්මණය අතීතයට ගියත් ඒ අතීත ආරම්මණයේ තිබෙනවා පුදුම හැකියාවක් පුදුම බලයක් අධිපතිකමක් අධිපති ශක්තියක් මේ සිතිවිලි ටික ඒ පැත්තට නම්මගෙන හරවගෙන මේ හිතවන්න. ඒකට කියනවා අර පරණේවට කියනවා අධිපති ශක්තිය තියෙන සිතිවිලි කියලා. අධිපති ශක්තිය තියෙන ධ්‍යාන. ඒක නිසා මෙතනක් කියන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන ආර අධිපති පච්චේන පච්චය. අධිපති පච්චේන පච්චය වෙනවා. මේ දැන් පටලවා ගන්න හොඳ නැහැ. ධානයයි ධානයයි ධානයේද කියන්නේ මේ මහත් බවට ගිය මහත්කත භාවයට ගිය උක්සස් භාවයට ගිය මේ සිතුවිලි කියලා. ඒවා වෙලා සාමාන්‍ය කාමාවචර සිතුවිලි නෙවෙයි. ඒවා ලොකු බලවත් හයිය තියෙන ඒවා. චිත්ත ඒකාග්‍රතාවය හරිය වැඩි. ඒ වගේ. හැබැයි දැන් මේ ඒවා පැත්තට හැදලා වැඩ කරන ඒවා ලෝකෝ මේ කියන්නේ මහගත සිත් නෙවෙයි. ඒවා කාමවචරයි. කුසාසිත. මේ කුසාසිත වලට කුසාසිත ටික අර පැත්තට හරව ගන්න. හයිය ගතිය මහගත කුසාසිත වල තියෙනවා. හැබැයි එහෙම තියෙන එක හොඳයි. එහෙම තියෙන එක හොඳයි ධර්මයේ හැටියට තියෙනවා. අපිට අපේ සාමාන්‍ය ප්‍රායෝගිකව හිතන ප්‍රායෝගික මට්ටමින් හිතන මෙනෙහි කරන හැටියට එහෙම තියෙන එක හොඳයි. එහෙම තියෙන නිසා තමයි අපිට යමක් ඔය කරාම භාවනාවට වාඩි වුණාම ඒවා ගැන මෙනෙහි කරන්ට ඒවා ඉවරුණත් ඒවා මෙනෙහි කරන්ට ඒ පුඩුවන්කම ශක්තිය තියෙන්නේ අර වගේ බලයක් තියෙන හින්දායි එතකොට දැන් බලන්න අපි හොඳ මොකක් හරි දෙයක් කරලා කොච්චර හොඳට හිත හිතා හිත හිතා මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිපදාවේ ගමන් කිරීමක් හැටියට. ඔන්න ඒක ධර්මයක්. දැන් මෙතන ලෝක මේ සාමාන්‍යයෙන් කුසාසිත වලින් මේ කරපු දෙයයි මාර්ගගත භාවයට ගිය ප්‍රථම ධානයේ ද්විතිය ධාන ආදී ධාන ස්වභාවයයි දෙකම එක්කාසු වෙලා කියනවා. දැන් ටිකක් මේ තව ඉහළ පැත්තකට ගිහිල්ලා හැරිලා කතා කරනවා. ඒ තමයි සික්ඛා ගෝත්‍ර භූම් ගරුම් කත්වා පච්චවෙක්කති. සික්ඛා කියලා කියන්නේ අපි හිතමු මේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගන්නයි. ඒ සයික්සියෝ හැබැයි මෙතන කියනවා ඉස්සල්ලාම සෝවාන් වූ උත්තමයා. සෝවාන් උත්තමයා. සික්ඛා ගෝත්‍රභූන් ගරුන් කත්වා පච්චවෙක්කති. මොකද්ද මේ ගෝත්‍ර වූ කියලා කියන්නේ? ගෝත්‍ර වූ කියලා කියන්නේ නිවන පැත්තට හැරෙන්නා වූ පළවෙනි සිතට කියනවා ගෝත්‍ර වූ සිත කියලා. ගෝත්‍ර වූ සිත ඒ කියන්නේ යම්කිසි කෙනෙක් සංසාරයේ අනාදිමත් කාලයක් පුතත්ජනේ කැටියට පවත්වාගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පුතත්ජන හිතක් දිව්‍ය ලෝකයේ ගියත් පුතත්ජන හිතක් පුතත්ජනයි බ්‍රහ්ම ලෝකයේ ගියත් පුතත්ජනයි මනුෂ්‍ය ලෝකයේ ගියත් පුතත්ජනයි සතර පාය ගියත් පුතත්ජනයි මේ සක්වලේ පිට සක්වලේ කොහේ හිටියත් පුතත්ජනයි ඉතින් මේ පුතත්ජන වේලියට පුතත්ජන හිත ඉතක් හැටියට පවත්තලා ඉස්සෙල්ලාම කියලා මේ පුතත්ජන භාවයේ අයින් වෙලා නිවනක් නිරෝධයක් සැපයක් තියෙන පැත්තකට පළවෙනි හැරී යන්නා වූ හිතට කියනවා ගෝත්‍ර බුචිත්තේ කියලා. ගෝත්‍ර බුචිත්තේ. ඒ වගේම විපස්සනා කරන්නා වූ අවසාන හිතට කියනවා අනුලෝම චිත්තේ කියලා. මේ ගෝත්‍ර බුචිත්තේ හරි බලවත්. ඊට පස්සේ තමයි මාර්ග සිත පහළ වෙන්නේ. මේ සෝවාන් වෙච්ච කෙනා අනුලෝම ගෝත්‍ර වූ මාර්ග ඵල ඔස්සේ ඔන්න දැන් නිර්වාණ ධාතුවට සැපත් වෙලා. කියලා අපි උපකල්පනය කරන සිද්ධියේදී. ඒ සෝවාන් තත්ත්වයටපත් වුණා වූ ඒ ආර්ය පුජ්‍යලයා ඒ තත්ත්වයට චිත්ත රීතියක් කරා ගමන් කරලා ඵලයටපත් වෙලා ඊට පස්සේ යාට පහළ වෙනවා නැවත මේ ඒ සිද්ධියේ ඒ කියන්නේ මේ මාර්ග ඵල අවබෝධ කිරීමේ ඒ මානසික ක්‍රියාවලිය තුළ ඒ මානසික විපර්යාසයේ වෙනස් වීම තුළ සාන්ත පැත්තට වෙනස් වී යන තුළ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන සිත්තිකකුත් පහළ වෙනවා. එතකොට ඊට පස්සේ දැන් මේ අපි හිතමු සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වෙච්ච කෙනා මට මොකක් හරි විශේෂ දෙයක් අද වුණා. ඕක හිතට හොරෙන් සිද්ධ වෙන්නේ හිතට හොරෙන් සිද්ධ වෙන්නේ කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕනන්නේ නැහැ. Tamanට දැනෙනවා හොඳට ඒ මේ සුබ පැත්තට චිත්ත පෙරලිය. ඒක හොඳට මතකයි. හොඳටම මතකයි. සක්සුදක්ෂේ හොඳට මතකයි. කෙනෙක් මේ පැණි කනවා. කෙනෙක් මේ පැණි කනවා. මේ පැණි ගී කාලා කෑවම යාට හොඳට දැනෙනවා රස. කටේ ඇතිරිලා, ඇවරිලා, පැතිරිලා මේ පැණි වල තිබෙන මේ පැණි රස හොඳට දැනෙනවා. හොඳට මතකයි. ආය කාගෙන්වත් අහන්න ඕනේ නෑ මම මේ පැණි කෑවා ඇත්තට මේක මට රහද ඒ මං මේ පැණි කාපු කෑවා ඒක මට රස තියෙනවද ඒ මං කෑවේ මේ පැණිද ඒක අහන්න ඕනේ නෑ හොඳටම තේරෙනවා කාගෙන්වත් අහලා තහවුරු කරගන්න අවශ්‍ය නෑ හිතට හොරින් මේ පැණි කන්න බෑ එහෙමනම් ඊය කල්පනාව නැති කෙනෙකුට එතකොට එයාට දන්නේ මොනවා කෑවද කියලා. මේ නිර්වාණ අවබෝධය ඔය වගේ ඕම් සිහිය වැඩිච්ච තැන. එතකොට හොඳට මතකයේ තියෙනවා මේකේ. ඊට පස්සේ සෝවාන් මාර්ගඵලයට පත් වුණාට පස්සේ ඒ ආර්යයා ඒ සිද්ධිය මෙනෙහි කරනවා. මෙනෙහි කිරීමේදී යාට ලොකුට තේරෙන ඉස්සර වෙලාම නිවන් පැත්තට හැරී ගිය හිත. ඒකට කියනවා ගෝත්‍ර භූසිත කියලා. ගෝත්‍ර භූසිත මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්නේ නිකන් නෙවෙයි. හරි වටිනා සම්පතක්. ඒ වගේම ඒ සිද්ධියේදී වෙච්ච දෙයක් එක්ක මෙනෙහි කරන සම්පතක් එයාට වෙන එයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච වෙනසක් සාන්තිය එයාට හරියට මෙනෙහි වෙන ගෝත්‍ර භූෂිත මෙනෙහි වෙන ආකාරය. එහෙම මෙනෙහි කරනකොට යාට හරියට ඥාන සම්පයුක්ත සිත් පිළියනවා. ඒවා මෙනෙහි කිරීමේදී මේ භවංග භවංග චලන භවංග උපච්චිකද මනෝද්වාරාවචන ඊට පස්සේ ඥාන සම්පයුක්ත අර කුසල්සිත අටෙන් ඥාන සම්පයුක්ත කොටසක් කියනවා. ඥාන සම්පයුතු කුසලක් හතරාවක් යනවා හත් වතාවක් ජවන් හැටියට යනවා. ඒ ජවන් වලට පේන්නේ දැනෙන්නේ අරමුණු වෙන්නේ වැටෙන්නේ අර ගෝත්‍ර කුසිත. ගෝත්‍ර කුසිත ඒක නිසා අධිපති ආරම්මන අධිපති ශක්තිය ඒ ගෝත්‍ර භූහිතේ තියෙනවා ඒක පැත්තට හර හරවගෙන තමයි මේ සිතුවිලි පහළ වෙන්නේ ඒක නිසා එතනක් කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් අධිපතිපච්චේන පච්චේ අධිපති භාවයේ තියෙනවා ඊළඟට තව තිබෙනවා ඉතින් ඉහාට ගියාම තවත් තියෙනනේ සාක්ෂි මේ මේ සයික්ෂවරි ඒ කියන්නේ දැන් සුවාන් එක්කෙනා ගෝත්‍ර භූෂිත මෙනෙහි කරනවා ඊළඟට අනාගාමී සහ සකදාගාමි අනාගාමි දෙදෙනා වහන්සේ මෙනෙහි කරනවා වෙන විදිහකට. ඒ ඒ දෙදෙනා වහන්සේ සික්ඛා වෝදානං ගරුංකත්වා පච්චවේකදී වෝදානේ ඉස්සෙල්ලානට ගෝත්‍ර භූෂිත කියලා කියනවා. ඊට පස්සේ පහළ වෙන්නේ දැන් මෙහෙමයි. සෝවාන් වෙන අවස්ථාවේදී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල කියලා සිත් වර්ග වෙනස් වෙන සිත් වර්ග මේ පීරියට ඒක එහෙට මෙහෙට කරන්න බෑ ඒක එක තිල්ලේම ගලාගෙන යනවා එතකොට ඉස්ස සෝවාන් වෙන එක්කිනාට පහළ වෙන්නේ ඉස්සෙල්ලාම ගෝත්‍ර භූහිත ඒ මාර්ග සිතට කලියෙන් ඕක පහළ වෙන්නේ. හැබැයි සකදාගාමී කෙනාට ගෝත්‍ර භූසිතක් පහළ වෙන්නේ නැහැ. අනාගාමී කෙනාටත් ගෝත්‍ර භූසිතක් පහළ වෙන්නේ නැහැ. හේතුව ඒගොල්ලෝ මේ ඊට කලින් සෝවාන් වෙන අවස්ථාවේදී ගෝත්‍ර භූ එකෙන් වෙලා තියෙන්නේ. මෙතනදී සකදාගාමී අනාගාමීතුමන්ට පහළ වෙන්නේ ගෝත්‍ර භූසිත වෙනුවට වෝදාන චිත්තය. ඒ කියන්නේ පළවෙනි දැකපු නිවන තව තහවුරු කර ගැනීම හැටියට ඒ පැත්තට හැරෙන හිත. ඒක නිකන් වෝදාන සිත්. එතකොට සකදාගාමී අනාගාමී උතුමන් වහන්සේලා සකෘදාගාමී වුණාට පස්සේ අනාගාමී වුණාට පස්සේ සෝවාන් වුණාට වඩා ටිකක් වැඩි ආලෝකයකින් වැඩි බලයකින් නිවන ස්පර්ශ කරපු නිසා ඒ වගේම වෝදාන සිත් අරමුණක් හැටියට මෙනෙහි කරනවා. එතනදී වෙන්නේ මොකද්ද? කුස් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආදිපතිපච්චේන පච්චේ දැන් සෝ අනාගා සකදාගාමි අනාගාමීන් වහන්සේලා දෙන්න මෙතන තමන් මෙතන වර්තමානයේ ඉඳගෙන මෙනෙහි කරන්නේ අතීතයට ගියා වූ අර සිතක් ඒ කියන්නේ අතීතයේ Tamanට සිද්ධ වුණා වූ ඒ මාර්ගඵල අවබෝධයේදී ඇතිවෙච්ච ඒ වෙනස්කම. එතනදී යාට ඕදාන සිත ආරම්මන අධිපති ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා. ඒක පැත්තට හැර තමයි මේ හිත වැඩ කරන්නේ. දැන් බලන්න කුසල ධර්මයක් කුසල ධර්මයක් පැත්තට හැරිලා ක්‍රියාත්මක වෙන තාලේ. ඊළඟට තව එකක් තිබෙනවා. දැන් මේ සෛක්ෂිය සම්බන්ධයෙන්, සීක පුජ්‍යලිය සම්බන්ධයෙන් අවස්ථා දෙකක් කියනවා. ඊට පස්සේ මේ තිබෙන්නේ අනාගාමීන් වහන්සේ. සෙක්ඛා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුං කත්තා පච්චවේක්කති. තවත් එකක් තිබෙනවා. ඒ තමයි සෝවාන් වෙච්ච සකදාගාමී වෙච්ච මේ ආර්යයන් වහන්සේලා ඒ ආර්යයන් වහන්සේලා අර මාර්ගය ඉස්සලා කිව්වා ගෝත්‍ර වූ අවස්ථාව ඊට පස්සේ කිව්වා වෝදාන අවස්ථාව ඊට පස්සේ මාර්ග අවස්ථාවක් එනවා. ඒ මාර්ග අවස්ථාව මේ විදිහට කෙලස් නැසුණා ඒ මාර්ග හිතේ තිබෙනා වූ ආනුභාවයේ ශක්තිය ගැන මෙනෙහි කරනවා. එතකොට සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේදී කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපච්චි පච්චේන පච්චයෝ ඒකට ගරු කිරීම අර අරමුණ ඒ කියන්නේ මාර්ග හිත බලවත් දැන් ඔය කිව්වේ ඔය කිව්වේ දැන් ආර්යයන් පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය තත්ත්වයට පත් වෙනකොට සිද්ධ වෙච්ච සිත් පෙරලිය පෙරලිය වෙච්ච තැන හිතන එක. ඔය හැම තැනම කියාගෙන කියාගෙන ආවේ ආරම්මන අධිපති. ආරම්මන අධිපති. අපේ පින්වතුන් මේක අහගෙන ඉන්න පින්වතුන් නැවත පොඩ්ඩක් ආපස්සට යන්න ඒ තමයි අපි මේ මාත්‍රිකාව පටන් ගන්නකොට කිව්වා මේ ආරම් අධිපති ස්වභාවය විවිධ දෙයකට ක්‍රියාත්මක වෙනවායි කියලා. එකක් තමයි ආරම්මන ස්වභාවයෙන් අධිපති වෙනවා අනිත් එක තමයි සාජාත ස්වභාවයෙන් අධිපති වෙනවා. දැන් මේ වෙලාව වෙනකොට පුත්‍ජන හිතක කුසාසිතක් එතකොට සේක හිතක කුසාසිතක් සෝවාන් සකදාගාමි අනාගාමි හිතලේ කුසාසිත ගැන ඒ මේ වෙන තාලේ කියලා දුන්නා. ඒකේ ඉන්නේ මාත්‍රකාව කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන අධිපති පච්චේන පච්චයෝ කියන එක යටතේ. හැබැයි කිව්වේ තුන් දිනක් ගැනයි. සෝවාන් සකදාගාමි අනාගාමි. එතකොට දැන් අපි බලමු අර සහජාත ස්වභාවය. ඒ සාජාත ස්වභාවය ඉන්නේ මේවා. කුසල අධිපති සම්පයුත්තකානං කන්දානං අධිපතිපත්තේන පච්චය. කුසල අධිපති සම්පයුත්තකානං කන්දානං අධිපතිපත්තේන පච්චය. මෙතන කියන්නේ අර ආරම්භන කතාව කියන අධිපති කතාව. ඔතන තිබෙනවා මේ මෙහෙම හිතන්න තන. දැන් අපි මේ මේ වෙලාවේ අපි හිතමු අපි කරපු පින්කමක් ඉස්සර වෙලා කරපු පින්කමක් ගැන දැන් ඒ පැත්තට හැරිලා හිතනවා. පින්කම කරලා ඉවර අතීතේ. මේ වෙලාවේ අපි දැන් මේ හිතනකොට මෙනෙහි කරනකොට ප්‍රතිවේක්ෂා කරනකොට අපේ හිතේ පහළ වෙනවනේ අර ජවන් සිත් කියලා ටිකක්. කුසල ජවන් අතීතයේ පැත්තට හැරිලා. ඒ කුසල ජවන් සිත් ඇවිල්ලා තනියෙන්ම හිත නෙවෙයි ඒවා චෛතසික ධර්ම එක්ක බොහොම පොකුරක් නේ ඔය තියෙන්නේ. ජවන් සිත්වල චෛතසික ධර්මත් එක්ක පොකු ධර්ම පොකුරක් නේ තියෙන්නේ. ධර්ම මණ්ඩියක්, ධර්ම කට්ටලියක්. චෛතසික ධර්ම රාශියකුත් සිතකුත්. එතකොට මේ ටික ඔක්කොම එකටයි උපදින්නේ. එකටයි හිටින්නේ, එකටයි නැසෙන්නේ. මෙතන තිබෙනවා සහජාත ඔක්කොම එක රංචුවට එක පොදියට අතීතය ගැන හිතාගෙන අතීතය ගැන නැමීගෙන අර කරපු පින්කම දිහා බලාගෙන ඒ පැත්ත මෙනෙහි කරගෙන මේ පහළ වෙනවා. මේව පහළ වෙනකොට මෙතන ඉන්නා වූ ධර්ම මණ්ඩියේ තිබෙනවා ඒගොල්ලොන්ගෙත් වෙනවා අධිපති වැඩ කරන කට්ටිය. ඒකට කියනවා කුසල අධිපති. කියන්නේ ඒ වෙලාවට ධර්මයක් අධිපති වෙනවා. ඒ අධිපති වෙලා අනිත් එතන ඉන්න අනිත් අයට අධිපතිකම් පානවා. අනිත් අයට සහජාත ධර්මයන්ට අධිපති වෙනවා. අන්න ඒකට කියනවා එකට උපදින්නා වූ ධර්මාතර කුසල වශයෙන් කියන ධර්මය අධිපති ධර්මය අනිත් නාම ධර්මයන්ට එකට උපන්නා වූ අයගේ හැටියට ප්‍රත්‍ය වෙනවා අධිපති වෙනවා කියලා. එහෙම පුළුවන් කමක් තියෙනවා. එතනදී තියෙන්නේ ධර්මතා හතරයි. මතකනේ අධිපති අධිපතිභාවයේ කතා කරන්න තියෙන ධර්මතා හතර. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. ඔය කියන්නා වූ හතර දෙනා තමයි ඔතන බලවත්. ඒකෙන් එක්කෙනෙක් බලවත් වෙනවා තැන්වල මෙනෙහි කරනකොට විශේෂයෙන් බලවත් වෙන ගමන් ප්‍රඥාව. අනිත් ඒවා එකට නතු වෙලා කටයුතු කරන. ඔන්න අධිපති වෙච්ච තාලේ. එතකොට මේ අර සිත් අට ධර්මයට බලපත් වෙනවා. ඊළඟට ඒකත් එක්ක වැඩ කරන්නා වූ චෛතසික ධර්ම අතර ඒකේ තියෙනවා මෙහෙම ප්‍රත්‍ය ධර්ම තිබෙනවා ප්‍රත්‍ය උප්පන්න ධර්මක් තිබෙනවා බලවත් එක්කිනා ඡන්දය වශයෙන් සිත වශයෙන් වීර්ය වශයෙන් ප්‍රඥා විමර්ශා වශයෙන් ඒවා අධිපතිකම් කරන්න පුළුවන් බලය හයිය වැඩිපුර තිබෙන්නා වූ ධර්ම අනිත් ඒවා ඒවට යටත් වෙලා මේ වගේ සැර ලබාගෙන මේ පවතින ධර්මය. ඒකට කියනවා කුසල ධර්මය කුසල ධර්මයන්ට අධිපති භාවයෙන් ප්‍රත්‍ය උනායි කියලා. මොන දැන් මම මේ දක්වාම කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ කියන එක ආරම්මන වශයෙන්ුයි සාජාත වශයෙන්ුයි මේ විලාවට තරමක විස්තරයක් වෙයි කරේ. ඔන්න එක චිත්ත විද්‍යාවක්. චිත්මේ වීති ධර්මයක්. ඊළඟට මේ හොඳට මතක තියාගන්න අපි අර ආර්යයන් වහන්සේලා තුන් දෙනා ගැන කියනකොට හතර දෙනා ගැන කියනකොට තුන් දෙනෙක් ගැන කිව්වා එක්කෙනෙක් ගැන කිව්වේ නැහැ රාහතන් වහන්සේ. ඒකට හේතුවක් ඇති අපි බලමු ඉස්සරහදී ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. දැන් අපි වෙන චිත් බලමු වීතියක්. ඒ වීතියේ මාත්‍රිකා කතාව මෙහෙමයි. කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චය ආරම්මන අධිපති බලන්න කුසල ධර්මයට අකුසල ධර්මයකට අධිපති භාවයෙන් ප්‍රධානත්වයෙන් පත්‍ය වෙනවා හැබැයි ආරම්මන අධිපති එහෙමයි කියන්නේ ආරම්මන අධිපති භාවයෙන් හැබැයි කුසල ධර්මයට තමයි අකුසල ධර්මයක් අකුසල ධර්මයක් තමයි අධිපති වෙන්නේ. අධිපති වෙන්නේ කුසල ධර්මයක. මේ කුසල ධර්මයක් අකුසල ධර්මයකට අධිපති වෙනවා. බලමු කොහොමද ඔබ වෙන්නේ කියලා. දානං දත්වා සීලං සමාදයිත්වා පෝෂිත කම්මං කත්වා දානයක් මානයක් දීලා පින්කමක් කරලා සීල සමාදානයක්, වේවස් සමාදානයක් වෙලා අංගරුම් කත්වා ඒ කරපු දේ හොඳයි යහපත් කියලා හොඳයි යහපත් කියලා තම් අස්සාදීති ඒ කරපු දේ අනේ මං කරේ හොඳක් කියලා ලෝභ වශයෙන් කෙලස් වශයෙන් ආස්වාදනය කරනවා හිතනවා මෙනෙහි කරනවා ඒකේ ඇලෙනවා ආන්න එතකොට තං ගරුංකත්වා රාගෝ uppajjati ditthi uppajjati රාගයයි දෘෂ්ටියයි දෙක ඇලීමයි දෘෂ්ටියයි දෙක පහළ වෙනවා මේ ඇලීමයි දෘෂ්ටියයි රාගයයි දෘෂ්ටියයි කියලා කියන්නේ වේදනාව ගැන ඇලීම් ස්වභාවය ඇති කරගන්නේ හොඳ සිත් නෙවෙයි මේවා නරකයි කුසලයට ඇලෙන්න හොඳ නැහැ කුසලයට දෘෂ්ටිගත වෙන්න හොඳ නැහැ. මේවා අකුසල්. හැබැයි අකුසල් වුණත් මේවා අකුසල් වුණත් මේ ඇලීමට මේ දෘෂ්ටිගත වීමට මේ රාගයේ සිත්විලි පහළ වීමට අරමුණක් හැටියට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන්නේ බලවත් වෙන්නේ මොකද්ද? මේට කලින් කරලා තිබෙන අර දාණයයි ඒ සමාදානයයි පෝෂිත කර්මයයි. ඒක පැත්තට තමයි හැරිලා මේ ලෝභ කරන්නේ. ඒක පැත්තට හැරිලා තමයි රාගය උපදවන්නේ. ඒක පැත්තට හැරිලා තමයි දෘෂ්ටිය ඇති කරගන්නේ. ඒක නිසා මෙතන පාවිච්චිනා වූ පහළ වෙන්නා වූ ඒ චේතනාවන්ත පරණේව අරමුණු ආදි ආරම්භන අධිපති ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා බලවත් වෙනවා. ඔන්න මේ අකුසලයට යන තාක් ඒක ඊළඟ පස්සේ තියෙනවා තව එකක් මෙහෙම තවත් එකක් තමයි ඔය ලෝභ කරනකොට පහළ වෙන ලෝභ ලෝභසිත අටක් තිබෙනවානේ ඒ අටෙන් තමයි ඕක යන්නේ තව එකක් තිබෙනවා පුබ්බේ සුචින්නානි ගරුංකත්වා අස්ථාදේති අභිනන්දති මේට කලින් තමන් කරපු ඔය ගරු කිරීම දෙමව්පියන්ට ඊට පස්සේ ඔය සත්කාර සම්මාන කිරීම වැඳපු දේවල් ඇඳුම් පැළඳුම් අරන් දීපු දේවල් ස්කෝල හදපු දේවල් ඊළඟට ඔය එක එක අසරණ තැන් වලට ගිහිල්ලා පිට වෙච්ච හැටි ඌවා හොඳ දේවල්නේ දීර්ඝ කාලයක් බල්ලන්ට කපුටන්ට මේ දීපු දේවල් බෙහෙත් කරපු දේවල් ඒ පුබ්බේ සුචින්නානි ගරුම්කත්ව අස්සාදේති මම මේ විදියට කරා මේ විදියට අනේ මේ විදියට මේ විදියට කරා කියලා තං ගරුම්කත්ව රාගු උපජිත දිට්ඨි උපජිත ඒක පැත්තට හැරිලා අර දෘෂ්ටියයි රාගයයි දෙක සන්තෝෂ වශයෙන් විදීම් වශයෙන් පහළ වෙනවා එතකොට මේ පාල වෙන්නා වූ දෘෂ්ටියටයි රාගයටයි ලෝභයටයි අර පරණ කරපු හොද ටික උදව්වක් වෙනවා අධිපති භාවයේ. ඒකට පුළුවන්කම තියෙනවා මේවා අකුසල් වුණත් ඒ පැත්තට නම්මා ගන්න නතු කරගන්න. ওই දෙයටයි. ඊළඟට තියෙනවා මෙහෙම. ඥාන උට්ඨේත්වා ඥානං ගරුම් කත්තා සාදීති අභිනන්දති. ධානයකට යන ඒකෙන් නැගිටලා ධානයේ කරු කරලා ආස්වාදනය කරලා අභිනන්දනය කරලා ඒ වගේම සතුටින් ඒක ගරු කරලා රාග උපජ්ජති ඇලීම, ditthi උපජ්ජති. මට මේ විදිහට තියෙන මගේ ධානය හොඳයි කියලා ඒක මමත්වය කරගන්නවා. එතකොට මේ කෙලෙස් පහළ වෙනවා. එතකොටත් ඇති වෙන්නේ ආරම්මන අධිපති ස්වභාවය. ධානය පහළ වුණාන් පස්සේ ධානය නැති වෙන්නත් හේතු වෙනවනේ. ඔය ඇලීම සහ දෘෂ්ටිය ධානය නැති වෙලා අතුරුදහන් වෙන්න ඒකේ බලපාන. ඉතින් මේ ධානයකමුත් ධානයක් ආරම්භන අධිපති භාවයෙන් කෙලෙසුන්ට එහෙම නැත්තම් නරක පැත්තට ඉදිරිපත් වෙන හැටි තමයි ඔය මේකෙන් මේ ඔය චිත්ත වේදී මේකෙන් කියන්නේ. ඊළඟට තව එකක් තිබෙනවා. ඒ තමයි කරුණු තුනක් මෙතන කියනවා. එකක් තමයි කුසල ධර්මයක්. කුසල ධර්ම අකුසල ධර්මයකට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන ආකාරයේ කියම කියනකොට අවස්ථා තුනක් කියනවා. එකක් තමයි දානමය අවස්ථාව, කාමාවචරයි, සීලමය පෝසත කාමාවචරයි, අනිත් එක තමයි කරපු හොඳ දේවල් අනිත් එක දැන් ධාන. ධාන කියලා කිව්වම පස්සේ ආකාර දෙක ධාන රූපාවචරයි අරූපාවචරයි දෙකම මේකට එකාසු කර ගන්නවා. දැන් මේ කුසල් වීති දෙකක් අධිපති අධිපති කෘත්‍ය යටතේ අධිපති භාවය යටතේ කතා කරන්නට සුදුසු ඒ වගේම දැනගත යුතු චිත්ත වීති දෙකක් පිළිබඳව මම මේ පින්වතුන්ට මේ වෙලාවේ මතක් කරනවා තව තියෙනවා මේක ඉස්සරහට කියන්න. ඒකේ තියෙන්නේ මේ අව්‍යාකෘත ධර්ම සම්බන්ධයෙන්. ඉතින් තව ගොඩාක් දෙයක් තියෙනවා දැන් අපි මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව දිගට කතා කරගෙන යන්නේකනේ. ඉතින් මම හිතනවා මේ අපි පැයක පමණ ප්‍රමාණයකට තමයි අද මගේ ශක්තිය තියෙන්නේ. ඒ වුණත් මට මේ හරි කරුණාවක් ඇති වුණා මේ පින්වතුන් කෙරෙහි මේ වෙසක් සමයේ බලාගෙන ඉන්නවා ඉතින් අපි මෙච්චර කරගෙන ආපු මේ වැඩසටහනේ ස්ථානයකට එන්න. ඉතින් මම මේ පින්වතුන්ට ඒ බලාපොරොත්තුෙන් ඉතින් හරි හැඟීමෙන් තමයි ආවේ. හොඳට ලෞතර සතහාගත බුදුරජාණන් වහන්සේගේ හිත උන්වහන්සේ net දෙක පියාගත්තා හෝ පියාගත්තේ නැතුව හෝ විහාරයේ ඇතුලේ වැඩි හිටියා හෝ පිට වැඩි හිටියා හෝ උන්වහන්සේට යම් කිසි ධර්ම ස්වභාවයකට හිත යොමු ගමන් තථාගත බුදුරජාණන් වහන්සේට හරියටම කැළඹිල්ලක් නැතුව බාධකයක් නැතුව මේ ධර්මය හොඳට තේරෙනවා වැටෙනවා පිණියනවා හොඳට පේනවා. අතේ තිබෙන අතැඹුලක් වගේ කියලා කියන්නේ. නෙල්ලි ගෙඩියක් වගේ හොඳට පේනවා. ඒටත් වඩා විසිතුරුව පේනවා. අපි මේ උදාහරණ උපමා ගලප ගලපා වචන සමූහයක් එක්කාසු කරගෙන පීලි පීලි අරගෙන මේ කතා කරපු දෙය තථාගතයන් වහන්සේගේ හිතට නිකන් හැරෙව් මහත්කලේ විතරයි. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ හිත ඥාන ශක්තිය ඔන්න ඔය විදිහයි. උන්වහන්සේගේ හිතේ බයක් කිසිම දෙයක් නැහැ. උන්වහන්සේගේ సంతානේ පසුතැවීම් කිසිම දෙයක් නැහැ. බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ. ඇලීම් කිසිම දෙයක් නැහැ. ඥාණයෙන් පිරිච්ච කරුණාවෙන් තෙත් වෙච්ච දයා මෛත්‍රී ගුණ සත්‍යයන්ට හරවලා තිබෙනවා. මහා පුදුම උත්තමයන් වහන්සේ නම. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන, කියන, වඳින, පුදන සමයක් තමයි මේ වෙසක් කාලය. උන්වහන්සේගේ අන්තිම ජන්මය හිතන සමයක් මේ. සම්මා සම්බුද්ධත්වයේ උතුම් බව හිතන කාලයක් මේ. උන්වහන්සේ අවසාන චුති චිත්තය ඇති කරගෙන උන්වහන්සේ නිර්වාණයට වැඩම කරපු පිවිසිච්ච සමය හිතන කාලයක්. ඉතින් මේ කාලේ අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ චිත්තය ස්පර්ශ කරපු උන්වහන්සේගේ ඥානය ස්පර්ශ කරපු අනන්ත අපරිමාණ ණය ක්‍රමයකින් සමන්නාගත වූ ධර්ම කොට්ටාසේ නිකාං කලාමැදිරියන්ටත් වඩා පුංචි අය වශයෙන් මේ ධර්ම ටික අපි මේ මෙනෙහි කරන්න හදන කාර්ය වෙන් කරගත්තා. මේ ධර්මයේ කතා කිරීම, මේ ධර්මයේ මෙනෙහි කිරීම, මේ ධර්මයේ හිතීම ඒ කාන්තම අපි සෑමදිනාටම ප්‍රතිපත්තියක් වේවා. ඒ වගේම මේ මේ විදිහට ආර්යයන් වහන්සේලා හිතපු තැනක මේ ධර්මය මෙනෙහි කරන්න අපිට පුදුම වාසනාවක් තිබෙනවා. ඒ නිසා මේ ඒකාන්තම තථාගත බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වේවා කියලා අපි নমස්කාර පූර්වක පූජා කරමු. මේ පින්වත් හැම දිනාටමත් මේ දහම් කරුණ තාමත් හොඳට තේරුම් අරගෙන වටහාගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට කෙලවර අමා මහ නිවනේ සැනසෙන්න ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම නිර්වාණ සත්‍ය සාදු සාදු එනම් කල්‍යාණ මිත්‍රනි අපි අද දවසේදී ධර්ම දේශනාවට සවන් දුන්නා මේ පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දබන සතියේදී පවත්නා දේශනාවෙන් අනුතුරුව මේ අද දවසේ සම්බන්ධ ප්‍රශ්න අත්දැකීම් ගෞරවනීය සාමාජිකත් දවසේදී බෑග් පම්ම කාලේ පමණ අප සමග විසින්න අවස්ථාව තිබුණේ තියෙන්නේ ඒ නිසා අපි අද දවසේ මේ සම්බන්ධ වෙනවා වූ සියලුම කල්යාණ ත්‍රිමිතුරයන් වෙනුවෙන් පූජ්‍යපාද ජිනාලංකාර සාමාජිකයට නැවතවතාවක් নমස්කාර කර සිටමින් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ කුසලයේ හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. සිදී සාකච්ඡාවක් හොඳයි පින්වත්නි අවසාන කීවාසේ අපි ආශිර්වාද කරනවා. ඉතින් පින්වත් අපේ ලලිත් දලුවත් මහත්මයා කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් වෙලා මේ සත්කාර්ය බොහෝම ඕනෑකමින් කරගෙන යන අපේ කල්යාණ මිත්‍ර මණ්ඩලයේ කාසු කරගෙන වටපිටාවේ ඒ වගේම අපේ අනිත් කල්යාණ මිත්‍රයා අද සද්දයක් නෑ මම හිතන්නේ මේ ජයන්ත මහත්තයා. ඉතින් මේ මහත්තයාටත් මේ අපේ විශේෂයෙන්ම මේ ලලිත් දලත් මහත්මයාටත් අසාගෙන සිටි සෑම දිනාටමත් අපි නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් භාවය ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම ඉතින් ওই තිබෙනා අපලු පත්‍රව අතීත අකුසල කර්ම වල විලියටපත් වෙලා අකුසල කර්ම වල විලිය ශක්තියමත් වෙලා යහපත් ධර්මයෙන් පිරිච්ච උතුම් ජීවිතයක් හැම දිනාටම ලැබේවා එවිසින් අපේ ලලිත් මහත්මයා ඇතුළුව හැම දිනාට මේ භයංකර දුක් ඇති සංසාර කාන්තාරයෙන් එතර වෙලා නිවනින් සැනසෙන්න මේ උතුම් මාර්ග අතිශය සූක්ෂම ධර්ම පරාසය ගැන කතා කිරීමේ කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා අපි හැම දිනාටම සසර දුකින් මිදී නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම අවසාන කිරීම වශයෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම රත්නත්‍රි සරණයි. සාදු සාදු සාදු සාදු සේවවන්තං ගුණවන්තං පුඤ්ඤං අනුත්තරං දුර්ලභේන නාලත්තං පක්ඛිතුං වන්දනං වරං සාරිපුත්තාදිතේරාසංපතිපාතියා සද්ධා ශීලං දයාවාසං බුද්ධං නමාමා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සිය දෙනාටම පෙරවන් සරණයි සාදු හොඳයි සෝනස් සිසුගොන් දොස්ති සමන්දි මිසිරි කල්යාණ මිතුරු කියලා නැවතත් අවස්ථාව තියෙනවා ආනිකුත් දේශනාවන්ට සමන් දෙන්න අපිට දැන් මම හිතන්නේ අවස්ථාව තියෙන්නේ නැවතවතාවක් අපි පෙර සවන් දුන්න පූජ්‍යපාද ධම්මජීව සම්මානසික දේශනාවකට